සම්සුදේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සතං ඒකං සමයං ඒකනම් සංසිතං භෝතා අභිරමන්තේ අසුරාමා සමුන්නේති අභිරමන්තේ බන්තේ අසුරාමා සමුන්නේති සතුසම පාරාද මහා සමුන්දේ අක්ෂරයාම් පුතා ධම්මා මේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමන්තේ ශ්‍රද්ධාවන්ත සින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහතු සම්්‍යක් සම්බුද්ධ දසදාගාරේ සර්වඥාජෝත්සවයන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් දොළොස්වැනි වසරේ ලක්කාර සමයේදී දේශනා කොට වදාළ විශිෂ්ට සූත්‍ර දේශනාවක මාතෘකාවකුයි ධර්ම දේශනාව සඳහා මාතෘකාවෙන් ඉදිරිපත් කරන්ට යෙදුනේ සමන්ත චක්කවාලේසු යනාදී ගාථා පෙළින් සම්්‍යක්තික දෙවිදේවතා මඳුල්ලට මේ දහම් දෙසමට සමන් දෙත්වා කියලා ආරාධනා කරන් දෙන්නාසේ දවස් 360කට පෙර අභාව ප්‍රාප්තෝ පින්වත් චේතන් හේමා ප්‍රේමදාස මහතාවටද අද මේ කාන්තරණේ ධර්ම ශ්‍රවණයේදී සහභාගී වෙත්වා දෙසහම් යෝග අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. උතුම් ලක්ෂ්මී නිරුද්ධයේ ප්‍රේමදාත මෙතුමා ආදී කොට ඇති යම්සා පුණ්‍යකාමී පුණ්‍ය බලාපොරොත්තුයෙන් කින් බලාපොරොත්තුයෙන් මෙත්‍රත්වයේ සියලුම ඥාති බඳු පිරිසද දෙවියන්වා සමඟව මේ දහම් දෙසමද සවන් දෙත්වා යාපි නැවතත් ආරාධනා කරනවා. ධර්ම දේශනයේ යන්ත්‍රයක් කිරීම නිමිත්තෙන් ඒ ප්‍රේමා ප්‍රේමදාස මාතාවට වාසයක් කිරීම නිමිත්තෙන් පෙරෙන මහයිතාක්‍ය ප්‍රාප්තදාන පින්කමේ පෙර ගමන් වශයෙන් පැවැත්වෙන ධර්ම දේශනාවයි ධර්ම දේශනයේට සවන් දීම සඳහා විශාල සත්‍තා බුද්ධ සම්පන්න පිරිසක් සම්ප්‍රාප්ත වී සිටිනවා ධර්මානිසංස සම්බන්ධ දිනකතාවට අපි සාදරයෙන් නොගෙන මාත්‍රකාතුල දේශනේ සම්බන්ධ අඳින්වීමට විත යොදමු. සුලෝකාත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් දොළොස්වෙනි වසරේදී වේරංජානුවර වත්තාන කාලයේ ගත කරන්ට වැඩම කරලා වදාළේ 500ක් සංඝ පිරිස සමග වේරන්දෙත ධාත්මතුමාගේ විශේෂ ආරාධනාවකි. සාන්තාමි අවිද්‍ය වේරන්ජා නුවර වාසී වේරන්දෙත ධාත්මතුමා පැමිණ සරුවක්යන් වහන්සේ සමග ධර්ම සංවාදයට යෙදුණා. ඒ උතුමාට බුදු සසුනේ පිළිබඳ පුදුමාකාර ගැඹීර ප්‍රසාදයක් ඇති වුණා. එනිසාම වත්තේ මත ආරාධනා කළා. අපට වේරංජා නගරයෙන් පිටට වනාන්තරයක නළුවරු කියන දේවතාව කෙනෙකුට බිලි පූජා කරන පුදසත්කාර පවත්වන දේවස්ථානයක් සැලසුණා. ඒ ස්ථානයේ එවකට මේ දාසනතුමාගේ සංවිධානයේ බුද්ධ ප්‍රමුඛ පන්තියක් සංඝයාතේ කුටිතනතුන් ඉදිකොටයි ආරාධනා කරන්නේ යෙදුනේ. මේ කාලය තුළ අමතක නොවන සිදුවීම් කීපයක් සිද්ධ වුණා. එකක් තමයි විශාල දුර්භික්ෂයක් මේ රටේ ප්‍රදේශයට ඇතිවීම. දුර්භික්ෂය නිසා විසුණු වහන්සේලාට පිළිකාතේ පවා ලැබී ගියා. ඒතුව සියලුම ගොවිතැන් පාන වෙලා මිනිස්යන් බොහොම දුක්ඛිත අවස්ථාවකටපත් වුණා. වර්ෂා පතනයක් නැහැ. එවාගෙම ගොවිතැන් සියල්ලම නිසරු භාවයටපත් වුණා. ඉන්දපාත වේවත්න ස්වාමීන් වහන්සේලාට දාමෙන් ලැබී ගිය. ඒ අතර ඉන්දියාවේ උතුරු කොරියෙන් පැමිණි අක්ෂරලෙන්දම්ගේ සඳුරක් ඒ අතර තිස්සා තුන ඉතින් ඉන්දපාත වැඩියාම මේ අක්ෂරන්ද සෑම සඳහා ගෙනත් තිබුණු ජලහාල් ඉන්දපාත වශයෙන් පිළිනමන්න ඒ ආයත පුළුවන් වුණා. විසුණු වහන්සේලාට සතක් සතක් පමණ යවහාල් තමයි දින සතක් පිළිපාතයට ලැබුණේ. සේනා භික්ෂුන් වහන්සේලා වතුරේ පොඟවලා අනුභව කරන්න වළඳන්න පුළුවන් ඇටේක හදාගෙන වළඳනවා. බුදුරජාණන් වහන්සේ කෙවගේ දෙගුණ දෙගුණයක් පිළිලමන ඒ අනදමා හිමියන් වහන්සේ පොඟවන ගමේ අඹරලා පිටි කරලා එයින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැළඳ නියම කළා. ඒ අතරතේ මුගලන් මහරහතන් වහන්සේ රැඳෙන ලක්කාරයෙන් විශේෂ ඉල්ලීමක් කළා. ස්වාමීනි, විශාල දුර්භික්ෂ බයක් නේද? මේ රටවැසියන්ට බොහොම ආහාර අනේනියක් ඇති බැවින් පින්දපාත ලැබෙන්නේ නැති නිසා මම උතුරු කුරු දෙවියන්ගෙන් පින්දපාත කෙනෙක් දෙන්න දෙන්නේ අපේ සංඝයාට. මුගලනාලය උසේ නොකලව නොකරුණු ගණව එසේනම් ස්වාමීන් මේ පොළව පොළව අනිත් පැත්තට හරවලා පොළවේ කප්පටට රතේ ගෙනත් දෙන්න දෙන්නේ සංඝයාත. කොහොමද ඒ කරන්නේ? ස්වාමීන් මේ කෘතේ නිසිත ස්වාමීන් සියල්ලෝම වෙන පොළවක් මවා ඒකට මාරු කරන්න. ඊළඟ පොළව පෙරලා පොළව අභ්‍යන්තරයේ තියෙන කප්පටක රසය ගෙනත් දෙන්න. මුංගල්ලා මෙසේ නොසිතව නිසාමීන්ට සත්‍යයන් යම්කිසි චිත්ත සංතාපයක් ඇති වෙන්න පුළුවන් වාගේ විමතියක් ඇති වෙන්න පුළුවන් ඒකේ නොකලෙසු යුතුයි මොකදරණයේ අද මේ කාලේ ඉක්මන්තයන් ඇති දෙමින් එහෙම සිව්පතේ ලබා ගත්තත් අනාගතයේ දුර්ගිත් අවස්ථාවල විසුණු වාසලා කොහොමද යටෙන්නේ සානාගතයේ තේසතුව පිණිස ආදර්ශයේ පිණිස අපි මේ සියල්ල ඉවසන මේක කාර්මික විපාකයක් කර්මයක විපාකයේ බව පහදා වදාළා. ඒ කියන්නේ පුස්ස බුද්ධ ශාසන කාලයේදී මහා බෝසතාණන් වහන්සේ විසාකාම ආචාර්යවරේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පින්දපාත වඩන අවස්ථාවකදී තමන්ගේ ශිෂ්‍යයන් එක්ක මේ ශ්‍රාවකයන් වහන්සේලාට අපහාසයක් කළා. සමුන් වහන්සේලාට මේ ප්‍රණීත සංහාමයේ ආහාර පානවලට වඩා ජලපා ගැලඳුම් මදිද නරකද කියලා. මෙන්න මේ අපහාසාත්මක වචනය දරපතන කම නිසා පූර්ව ජාති ජාතියින් ඉදීදී අනේක දුක් විපාකයන්ට පාත්‍ර වූ අතරත එදා සිටිය කිස්ස පිරිසම අද 500ක් කිස්ස පිරිස ඇටියට සමීපචාරය වේතිය ඒ පිරිසට බුදුරජාණන් වහන්සේට එදා කළ ඒ අපහාසාත්මක වචනේ හේතුවෙන් උන්නාසයක් යවහල් වළඳන්න සිද්ධ වුණා. ඒ නිසා කර්ම විපාකේ නම් කාටවත් වළක්වන්න බැරි බව මේ නිසා පැහැදිලි වෙනවා. මේ අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ සංඝ පිරිසක් යවහල් අනුභව කරමින් උන්නාසය ගත කළා. හැබැයි මත් සමාර්ණයේකට පිටත් වීමට පළම වේරණික බ්‍රාහ්මණතුමාගේ නිවසේට වැඩම කරවලා අනුසමා හිමියන් වහන්සේ සතු සෞදෙනමත් සමග සදාන් කළා බ්‍රාහ්මණ තුමනි ඔබතුමාගේ ආරාධනෙන් අපි තුන් මාසයේවත් ඇසුවා දැන් ඉතින් අපි පිටත් වෙන්න තියෙනවා ඒකෝටයි මෙතුමාට දිනුනේ අනේ මම මෙච්චර ගැඹුරු ආරාධනාවක් කළා මට බැරි වුණානේ සිහිය පිහිටවා ගන්න මෙච්චර විශාල පින්කමක් කරගන්න පුළුවන් තුන් මාසය තුල මට සිහිුනේ නෑනේ ඒ මොකද නාරාවේසයේ මුතුලා තමස කියලා කිය අවස්ථ ආරාධනා කළ බව. ඒලාලිස අනේ ස්වාමීනි මට සිද්ධ වෙච්ච වරදට අනේක වාරයක්ම සමාවිල්ලන හෙට පිටක් වෙන්නේ නැතු අද පිටක් වෙන්නේ නැතු හෙට දවස් ඉවසා හදාගන්නසේ කොහොමද පින්කමක් කරගන්න ඕනේ සෝවාන් වෙනතුමා විශාල සංවිධානයක් කළ එක දාසෙන් විශාල පින්කමක් සිදු කරලායි බුදුසාමු මහ සංඝරෝණට පිටත් වෙන්න සැලැස්වේ මෙන්න මේ රස්තරණ තුම්මාසේ මේ වාගේ අමතක නොවන සිදුවිල්ලක වාසයක් වුණා තුම්මාසය ඒ අතර හරියට බුද්ධත්වයේ ප්‍රථම 12 අවුරුද්දක්ම ඒ පහවරාද අසුරේන්ද්‍රයා බුද්ධ ධර්මයේ සඳහා එනවා එනවා අද එනවා එතෙනවා කිය කිය හිටියා හතර ගාමින් ඉන්න හතර නායක හතර රජවරුන් තුන් දෙනෙක් දේශකෙච්චි සහාරාද සාහු අසරේන්ද්‍රය තුන් දෙනෙක් ඉන්නා ඒ එක්කෙනෙක් තමයි සහාරාද මෙතන බුද්ධ දර්ශනය සඳහා බොහෝම බලාපොරොත්තු ඉන්නේ තමන්ගේ හිතේ යම් යම් ධර්ම ප්‍රශ්න තිබුණ ගැටලු ඒවා විසඳා ගන්නට සමගයි හැබැයි දුඟල් සෞරුද්දකට පස්සේ තමයි එන්න අවස්ථාව සලසා ගත්තේ මෙලක් දෙවි දේවතාවෝ ඉන්නේ රාත්‍රියේ වැඩියම් කාලෙනේ මෙතුමා විශාල අසුර පිරිසක් එක්ක ආවේ මාදවාලේ මාදවාලේ මොකද ආරණ්‍ය සේනාසනයක් මේ එතන මනුස්සවාසයක් නැත්තේ නෑ බුද්ධ ප්‍රමුඛ සංඝයා පමණයි ඒ මාදවාලේ ඇවිත් සරුවක්යන් වහන්සේ ගහක් මුල වැඩින්නා තැනට පැමිණ ගෞරව නමස්කාරයෙන් වැඳලා සත්පුරුෂ පිරිසක් සමග හිටගත්තා නමුත් සමාගයේ හිතේ තියෙන ප්‍රශ්න මාලාව අහන්න නිසා පාලෝනේ නෑ බුද්ධ තේජස නිසා යාදල හිත සංපත් කරගෙන හිටියා. සරුවත්යන් වහන්සේ දන්නා තමන් වහන්සේ අමතා කතා නොකළ මේ තැනැත්තා කතා කරන්න අපහසු වෙන බව. සාරුණාංශේ මෙතුමාගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ඒකයි මේ සූත්‍ර පාඨයේ නිදානය. අපලතෝ භාරාද අභිරාමන්ති අසුරා මහා සමුද්දේ මේකයි ප්‍රශ්නය ආරාධය ඒ අසුරයෝ මහා සාගරයේ සිත්තරවා වාසය කරනවාද ආරාධ අසුරේන්ද්‍රයන් ලකෝම අවදිමීමක් ඇති වුණා Taman නිතර දකින හැතිරෙන ස්ථානයක් ගැන මේ ප්‍රශ්න කෙලේ නිසා බොහෝම ලොකු සතුටක් ඇති වෙලා කොම ගෞරව සම්ප්‍රයුක්ත වැඩගෙන ඉතිවා ඒ ස්වාමීනි අසුරයෝ මහා සාගරයේ සිත් අලවා වාසය කරනවා. කපුතන ප්‍රහාරාද අච්චරිය අද්භූත ධර්මා මහා සමුද්දේ. ආරාධයේ අසුරයෝ මහා සාගරයේ සිත් අලවා වාසය කරන්නේ ආචාර්ය අද්භූත ධර්මතා කීයක් තියෙනවද? දැන් ඉතින් ආරාධ අසුරේන්ද්‍රයාට ලොකුම ලොකු සතුටක් අය නිතර හැසිරෙන නිතර ඇවිදින නිතර දකින කියලා සියල්ල සම්බන්ධ තනක් ගැන නෙමෙයි අහන්නේ ඒක අපකාටත් ඉතාරදවා මාත්‍රකාවක් ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සමග සාකච්ඡා කරනවා නම් කලමින් කියවෙන්නට ඕනේ සමා දන්න දෙයක් ගැන ප්‍රශ්නයක් දන්න දෙයක් ගැන ප්‍රශ්නේ ඇතිකොට කිසියම් සමාවක් නැතුව පැටලීමක් නැතුව පිළිතුරු දෙන්න සමත් වෙනවා ඒ වගේම තවත් කාරණයක් තමයි ප්‍රඥා කහනකොට නැtei කියන වචනය නැමැතුව එහෙමයි විශේෂය කියන මේ පිළිතුරු ලැබෙන ප්‍රඥා කහන එකක් තරදගත් කාරණයක්. දැන් සරුවක් යනවාසේ ව්‍යාපාරයෙන් මෙතුමාගේත ප්‍රබෝධමත් වෙන ඇටයට ප්‍රශ්න කෙලෙ. මෙතුමා හරියට දන්න මහා සාගරය ගැන ඇසුවා. ඒ වගේම මහා සාගරයේ අසුරෝ චිත්තලවා වාසය කරනවාද කියන මේ ප්‍රශ්නේ ඇසීමෙන් ඉරණයි කියන වචනය ලැබෙන පිළිතුරක් සඳහන් කරන්නේ කෙලෙ. ඒක ඥානවන්තයන්ගේ ප්‍රශ්න සාකච්ඡාවේ ස්වરૂපයයි. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ දෙවාරයක ගඩි අසනීපින් ඉන්න වෙලාවේ සරුවක්යන් වහන්සේ වැඩලා කතා කළේ කොහොමද? කාශ්‍යපයේ මේ දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද? ඒක නෑනේ අඩු වෙනවද කියන එකයි. අඩු වෙනවාද කියලා මේ භෝගයේ සුව වෙනවාද ඉස්ලාමයේ කොහොමද අමාරු වැඩිද කියලා අහුවනම් හිතේ වේදනාව වැඩි. මේ වේදනාව අඩු වෙනවාද වැඩි වෙනවාද කියන එකයි ඇති. ඉතින් දුන්නාගේ ප්‍රශ්න කෙලේ භෝගියාගේ හිතට සාහනයක් ලබා දීම සඳහායි. මෙතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ ඉසේව ඉසේව කියන පිළිතුරු ලැබෙන ප්‍රශ්නේ ඉතින්. අසරයෝ මහා සාගරයේ සිත්තරවා වාසය කරනවා කියන පිළිතුරු ලැබුණා. ඊළඟට නැවත ප්‍රශ්නයක් ඇහුවේ සතිපන ප්‍රහාරාජය අත්තරිය පුතා ගම්මා මහා සමුද්දේ මහා සාගරයේ ආස්ත්‍යාගේ අද්භූත ධර්මතා කීයක් තියෙනවද? දැන් මේ ප්‍රහාරාජ අසුරේ ඉන්ද්‍රිය මහා සාගරයේ ගැන විවිධ ආකාරයෙන් කරුණු දන්නවා. එතන අදාගෙන තිබුණා මහා සාගරය පිළිබඳව විෂිතුරු ආචාර්ය කාරණා අටක් ගැන. ඒකයි දැන් එතුමාගේ පිළිතුරට යන්නේ. එතුමා කියා හිටියා පත්ත සෝභන්තේ අත්තරිය අබ්බුතා ධම්මා මාතමුත්තේ. යතෝයන් සිත්තල වාරචන ආචාර්යත් ධර්මතා අටක් මහා සාගරයේ තියෙනවා. ඒ වගන් තමන් පේරේට කියන්න පටන් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන්ගේ හිතේ ඇටයට මේ කතාව කරන්න තුමාට පුළුවන් වුණා. ඒ එක ප්‍රසංගානේ ලක්ෂණයට තෝරලා දුන්න එතුමා. මා සමුද්දෝ බන්තේ අනුකුබ්බ නිල්ලෝ අනුකුබ්බ බෝනෝ අනුකුබ්බ සබ්බාරෝ න ආයතේන කපාතෝ ස්වාමීනි ධාතුතුන් වහන්සේ මේ මා සාගරයේ අනුපිළිවෙලින් නින්න වෙලා තියෙනවා. අනුපිළිවෙලෙන් ශ්‍රවණ වෙලා තියෙනවා. අනුපිළිවෙලෙන් සාස්කාර වෙලා තියෙනවා. ඒ කියන්නේ සිතෙන් පිට තමයි ගැඹුරු වෙලා තියෙන්නේ. එක තැනින් යතුන් ගණන්, සතපුන් ගණන් ගැඹුරු වෙලා නැහැ මහා සාගරේ. අංගලෙන්, ජීවිතෙන්, යෙමෙන්, බබගෙන්, කිස්බෙන්, ගෞගෙන් යදුනේ මේ වාගේ අනුපිළිවෙලෙන් තමයි මහා සාගරයේ ගැඹුරු වෙලා තියෙන්නේ. ඒක මහා සාගරයේ පළමුවෙනි ආශ්‍රය වූ අද්භූත වූ විශේෂ වූ ධර්මතාවයි මේක දැක දැක අසුරයෝ මහා සාගරයේ සිත්තල්වා වාසය කරනවා එසේම සාමීනි මා සමුද්දෝ වේලං නාතිවත්ති මේ මහා සාගරයේ දෙරළ ඉක්මවා යන්නේ නැහැ මාත් මාත් සැලකෙදි ඇවිල්ලා දෙරළේ හැටේ එයින් නවතිනවා මේක මහා සාගරයේ තියෙන දෙවෙනි ආශ්‍රය අද්භූත කාරණයයි මේක දකිමින් අසරයෝ මහා සාගරයේ සිටලවා වාසය කරනවා මේ දෙවෙනි කාරණය මහා සමුද්‍රෝ බන්තේ මේ මතේන කුණතේන සංවසති මේ මහා සාගරයේ මල කුණක් එක්ක පවතින්නේ නැහැ යම් මලකුණක් මහා සාගරයට පතිත වූයේ නම් ගඟක් දිගේ ඇවිල්ලා හරි මහා සාගරයේ තුල මත් මරණයක් වෙලා හරි චිත්තමේව කලං උස්සාදේති සීලං වාවේති වහාම ගොඩබිමට තල්ලු කරනවා ඉවත් කරනවා මේක මහා සාගරයේ තියෙන තුන්වෙනි ආචාර්ය අද්භූත කාරණයයි මේක දැක දැක මහා සාගරයේ අසජෝ සිත්තලවා වාසය කරන මහ සමුද්‍ර පිරිසුදුදයි එයා මේ මහා සාගරයේ ආත්පතින් ගංගා යමුනා අතුරුවෙතේ කරගු මහේ ආදී නම් නැති ගංගාව ගලා ඇවිත් මහා සාගරයට එකතුලාට පස්සේ සීලෝම නම් ගම් සියල්ල අතර දාලා මහා සමුද්‍රයේ තේර සංසං ගච්ඡන් මහා සමුද්‍රයේ කියලා එක ළමක් ඇති බාටපත් වෙනවා කලින් තිබුණ නංගම් ඔක්කොම යටපත් වෙලා ඉවත් වෙලා මහා සමුද්‍රයේ තියෙන එක නමක් ඇති බාටපත් වෙනවා මේ ගංගා. මේක මහා සාගරයේ තියෙන හතරවෙනි ආශ්‍රය අද්භූත කාරණයයි මේ සදාතමේ අතුරුයෝ මහා සාගරයේ සිත්සලවා වාසය කර. ස්වාමීන් වහන්සේ මේ මහා සාගරයේත හැම පැත්තෙම ගංගා ජලය ගලාගෙන එනවා. පාත පුරා ධාරා නිපාතයි වයින්නවා. කවදාකවත් මේ මහා සාගරයේ ඉදම දිවීමක් වන්නේ නැහැ, පිරි ඉතිරියාමක් වන්නේ නැහැ. මේක මහා සාගරයේ තියෙන සත්වෙනි ආශ්චර්ය අද්භූත කාරණයයි මේක දකිනින් අසුරියෝ මහා සාගරයේ සිත්සල්වා වාසය කරන ස්වාමීන් වහන්සේ මේ මහා සාගරයේ විශාල ජලස්කන්ධයක් ඇතත් කොතනින් ගිය බිඳුවක් ගත්තත් කියන්නේ එකම එක රසයයි දුරු රසයයි මේක භවආකාරයේ තියෙන හයවෙනි ආචාර්ය අද්භූත කාර්යයයි මේක දක්ෂිනේ මහා සාගරයේ අතුරු සිත්තරවා වාසය කරන ස්වාමීන් වහන්සේ මේ මහා සාගරයේ තියෙන දක්ෂින රත්න මේ මහා පොළොවේ තියෙන රත්න වර්ගයන්ට වඩා අප්‍රමාණව රත්න වර්ග මේ මහා සාගරයේ තියෙනවා මුත්තා මනි වේලරියෝ සංකෝ කියලා සවාලං සජකං ජාත රෝගං ලෝහිතං කෝ මතාර ගල්ලං මේ දසවිද රත්න වර්ග මේ දසවිද රත්නයන්ට මහා සාගරයේ ආකාරයක් මේක මහා සාගරයේ තියෙන සත්‍යනේ ආචාර්ය අත්වත කාරණයයි මේක දසමින් අසුරියෝ මහා සාගරයේ සිත්තරවා වාසය කරන ඉතේන ස්වාමීන් වහන්සේ මේ මහා සාගරයේ යොදන් සිය ගණන් යොදුන් 200 ගණන් 300 ගණන් යොදුන් 400 500 ගණන් දිග ඇති පිළි පිළිංගල පිළිර පිළිංගල අග්ගාරෝ ආනන්ද ආදී ලක්ෂ රාජෝ ඉන්නවා එවාගෙම ඉතර විශාල ආස්ථාන ඇති දෙවියෝ ගාන්ධර්වයෝ ඉන්නවා අසුරයෝ ඉන්නවා මේක මේ මහා සාගරයේ මහා සත්‍යයන් වාසස්ථානයක් බව අටවෙනි ආශ්‍රාදී අද්භූත කාරණයයි මේක දක්මින් අසුරයෝ මහා සාගරයේ සිත්තරවා වාසය කරනවා දැන් මේ සාන්නාට තේලිය තිතුමා විශේෂ පැටලීමක් නැතුව කියාගෙන කියාගෙන ගිය. ඒ කියන්නේ පරිණිකාන්නේ අනුපිළිවෙලින් ගැඹුරු වූ බව. දෙනිකාන්නේ මෙරළ ඉක්මවන්නේ නැති බව. තුන්වෙනිකාන්නේ මූර්තතරයක් සබාධම් ගන්න බව පිරිසුදු බව. හතරවෙනි කාරණය ලාලා නංගොත් ඇති ගංගාව මහා සාගරයේ රත්නාන එකම නමක් තාපසත් වෙන බව. සත්‍යයේ කාරණයේ මහා සාගරයේ කොපමණ ජලයේ ජලය ගලාගෙන ආවත් පිරිහිටි ලය බව. පළවෙනි කාලේ මහා සාගරයේ කොතනින් ගියමුතුවක් දැක්කත් එකම රසයේ රසය ඇති බව. හත්වෙනි කාලේ මහා සාගරයේ දසවිධ රත්නයන්ට ආකාරයක් වන බව. හතවෙනි කාලේ මහා සාගරයේ දෙදොස් දහස් ගණන් දිග ඇති මහා සත්‍යයන් වාසස්ථානයක් බව. දැන් සරුවක්යන් වහන්සේගෙන් මෙතුමාට ප්‍රශ්නයක් අහන්න සූදානම් වුණා. අකුතර ධම්පේ අබිරණන්ත දික්කෝ ඉලාස්මින් ධාම වෙනයේ. මෙන්න ප්‍රශ්නේ ස්වාමීනි මේ වික්ෂුන් වහන්සේලා මේ බුදු සසුනේ සිස්සලවා සතුටින් වාසය කරනවාද? අබිරණන්ත කෝපාරාජ දික්කෝ ඉලාස්මින් ධාම වෙනයේ. මේ සරුවක්යන් වාස දුන්න පිළිතුරයි ආරාධයේ මේ ධර්ම විනය බුදු සසුනේ භික්ෂුන් වහන්සේලා සිත්තරම වාසය කරනවා. දැන් මේ සාකච්ඡාවේ ආරම්භයයි. සාරාධාතුනේ ඉන්ද්‍රයාට වන බුද්ධ ශාසනය ගැන කරුණු විමසන්නයි. කවුරුණත් යම් කිසි සාසුරුවරයෙක් ළඟට ගියාම මුලින්ම විමසන්නේ ඒ ආගම ධර්මය ගැනයි. එයාගේ නිතුනාටත් ඕනකම තියෙනවා බුද්ධ ශාසනය ගැන කරුණු අහගන්න. ඉතරුවක් යන වාසයටත් පුළුවනේ ඒ සියල්ලට නිසිසේ පිළිතුරු දෙයි. කපිතන බන්තේ අච්චරිය අබ්බුතා ධම්මා ඉමස්මින් ධම්ම විනයේ යේ දිස්වා දිස්වා භික්ඛු අබිරමස්මින් ඉමස්මින් ධම්ම ස්වාමීනි විසුණුහන්සේලා මේ බුදු සසුනේ සිත්තරව වාසය කරන්නට හේතු වෙන ආශ්‍රය අද්භූත ධර්ම කීයක් මේ බුදු සසුනේ කියනවාද ස්වාමීනි? යම් සරුවක් සල්වාසෙල පුළුවන් ආශ්‍රයයක් දුවට 1000ක් දසදහස් ලක්ෂයක් කෝටියක් උනත් කියන්න පුළුවන්. නමුත් දැන් මේ පාරාදාසුරේන්ද්‍රය ඉදිරිපත් කළ මහා සාගරයේ තියෙන ආශ්‍රයයක් දුවට කාරණාට සංසන්දනය කරමින් කාරණා අටක් පමණක් ඉදිරිපත් කරමින් පිළිතුරක් දුන්නා. අට හෝ පාරාද අච්චරිය අකුසා ධම්මා උනත්ින් ධම්ම මෙලයේ යේ විස්වා විස්වා අදරමන්ති සාරාදයේ වික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ සිත්තරවා වාසය කරන්ට හේතු වෙන ආශ්‍රය අද්භූත ධර්මතා අටක් තියෙනවා. දැන් සාරවත්යන් වහන්සේ මුලින් කියතු සාගර උපමා අටත් එක්ක සංසන්දනය කරමින් මේ ධර්ම කාරණාට තෝරලා දුන්නා. සාරාදයේ මහා සාගරයේ එකතනින් ගැඹුරු නොවේ අඟලෙන් වියතෙන් රේලෙන් ගමෙන් ගව්යෙන් දෙගව්යෙන් යොදුනේ ඕම ගැඹුරු වෙලා තියෙනවානේ ඒ වගේ මගේ බුද්ධ සාසනයේ තියෙන අනුකුබ්බ චිත්තා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ ප්‍රතිපදා මේ ආයතකේන අඤ්ඤා ප්‍රතිවේදෝ මේ බුද්ධ සාසනයේද අනුපිළිවෙලින් සීලය පිළිය යුතුව තියෙනවා අනුපිළිවෙලින් දුතාංගය පිළිය යුතුව තියෙනවා අනුපිළිවෙලින් සමථ විපස්සනා භාවනා වැඩි යුතුව තියෙනවා මේ ආයතන ආයත කියලා අඤ්ඤා ප්‍රතිවේදෝ එකවරින් අරියත්යටපත් වෙනවා නෙවෙයි. අනුපිළිවෙලින් සීලය අනුපිළිවෙලින් විතාංගාදී උසස් ගුණ අනුපිළිවෙලින් සමථෝපාසනා භාවනා අනුපිළිවෙලින් කියන මෙතන පළමුවෙන්ම සීලය. සීලය කියවහම තිසරණයක් සීලයක්. තිසරණයේ ප්‍රගුණ කෙනෙක් පංච සීලය. පංච සීලයේ ප්‍රගුණ කෙනෙක් ආදී වස්තමක සීලය. උපෝසත වාසයෙන් අෂ්ටාංග සීලය, ලවාංග උපෝසත සීලය. නිත්‍ය සීල වාසයෙන් ගාහක දස සීලය. පරිදි සීල අතුරින් සාමනීර සීලය, කෝටියක් සංඝ උපසම්පදා සීලය. මේ දෙයට අනුපිළිවෙලින් මේ සීල ශික්ෂාව සම්පූර්ණ කළ යුතු කියලා බුද්ධිසසුනේ. එවැනිම දුසාංග ධර්ම මේ ශාසනයේ 13ක් තියෙනවා. සීවර ගැන දෙකයි, හිල්ලතාව ගැන පහයි, සෙනසුන ගැන පහයි, වීර්ය ගැන එකයි. ඒ එකක් එකක් ගානේ තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම හෝමක. ඒතර දුතාංග 13 39ක් බාටපත් වෙනවා මේ ප්‍රභේද තුනano. ඒ 39ක දුතාංග 13 සමාදම් වන්නෝන්ගේ වශයෙන් 39 තස්වාරයකින් වැඩි වෙනවා. එතකොට මේ දුතාංග ධර්මයන් අතුරෙන් දුතාංග සමාදන් වීමට නියමිත ඉන්නේ එකම එක ආකාරයකින් පමණයි. ඒ කියන්නේ සාපිස්සෝ ඉච්ඡාපසතෝ දුතාංගං සමාදියේ. මේ පළවෙනි කාර්යය. ලාමක ආසාවල් සිටේ දරාගෙන ලාභ සත්කාර අපේක්ෂාවෙන් මාදන්‍ය විස්මිත කරන පිළිස දුතාංග සමාදන් වුණොත් ඒක වැරදියි. මං දත්තා මෝමුවත නොදන්නා කම නිසා මොහේ මුලා වීම නිසා සමාදන් වුණොත් ඒත් වැරදි. උම්මාදා චිත්තක් හේපා උමතුකම නිසා දුතාන් සමාදන් වුණොත් ඒකත් වැරදි. යම් විටම් බුද්ධේ බුද්ධතාවකේ සරුවක්යන් වහන්සේලා විසින් ශාවකයන් විසින් වර්ණනා කළ තියෙනවා කියලා දුතාන් සමාදන් වුණොත් ඒකත් වැරදි. ඉලමත් සංයේව සමාධියේදී සමාධියේ සිටේ නොතිබුණු සමාධි උපදවා ගන්න නොතිබුණු විපස්සනා ඥාන උපදවා ගන්න අත්‍යවශ්‍ය බව නුනේ සලකා ප්‍රේතයන් ගියා ගැනීම සඳහා කෙලෙසුන් සම්පාකරණය සඳහා සුතාංග සමාදන් වෙනවා නම් ඒකයි නියම සුතාංග සමාදාන ඒ විතේන ප්‍රභේද මේ දේට උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක වශයෙන් කිසිම ආකාරයක් දාතුනා මෙන්න මේ දුතාංග ධර්මයන් පළමුවෙන් උත්කෘෂ්ඨව පුරන්න යන්නේ නැහැ. පළමුවෙන්ම ඕමක මට්ටමින් පටන් ගන්න. ඊළඟට මධ්‍යම, ඊළඟට උත්කෘෂ්ඨ. මේ අනුපිළිවෙලෙන් දුතාංග ධර්මයන් පුරුදු කර ගනිමින් තමන්ගේ සිතේ කෙලෙතුන් দমনය කරගන්න අනුපිළිවෙලෙන් යාචුව තියෙනවා. අනික සමථේකාසනා භාවනා. සමථේකාසනා භාවනා මාර්ගයේදී එකවරටම අෂ්ට සමාපatti ලබන්නේ නැහැ. යම් කිසි චරිතානුකූල එක සමතහනක් ලබාගෙන ගුරු උපදේශ ඉක්මවන්නේ නැතුව සමාධි සුදුසු විදේකස්ථානයේ සිටගෙන පළමුවෙන් උපචාර සමාධි උපදවනවා ඊළඟ ප්‍රථම ඥාන උපදවනවා දෙවෙනි ඥානෙ තුන්වෙනි ඥානෙ හතරවෙනි ඥානෙ උපදවනවා ආනාපාන සතිය ධම්මේසාකාරය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා සතර අරූප වාගේන අසුභ කර්මස්ථාන 10 එවැගේම සතින 10 මේ ආදී වශයෙන් තම තමා තදුනට සමත භාවනාවක් අනුපිළිවෙලින් වඩනවා අනුපිළිවෙලින් වඩා තමා සමත් නම් අස්ස සමාපත්තිලාභී කෙනෙක් වෙනවා බුද්ධාංග ධර්මයන් වගේ මේකත් අනුපිළිවෙලින් යායුතු දෙයක් ඊළඟට පාත මාර්ගයේ සාක්ෂාත් වෙනවා නෙවෙයි මේ ජීවිතයේ සීල විසුද්ධිය පිහිටි කෙනෙක් චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරනවා අපසකාර සමාධිය කායික අර්ථ සමාපatti ලාභීව චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරනවා ඊළඟට නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගන්නවා පහළ කර ගන්නවා වඩනවා ඊළඟ ප්‍රත්‍යපරිග්‍රහ ඥානය වඩනවා නාම රූප පරිච්ඡේද ඥානය නමින් හැඳින්වෙන්නේ දිට්ඨි විසුද්ධියයි ප්‍රත්‍යපරිග්‍රහ ඥානය නමින් හැඳින්වෙන්නේ සංසාවචරණ විසුද්ධියයි ඉන්ද්‍රිය උද්‍යාව්‍ය ඥානයේ පතම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය වඩන්න තියෙනවා. ඊළඟට මේ සම්මසන ඥාන උද්‍යාපේ ඥාන දෙක ළඟට සංගානුපස්සන එවාගේම භාතුපත්තාන ආදීනානුපස්සන නිබ්බිදානුපස්සන මුංසුකාමිතාපස්සන මුංසුකාමිතාව සතිසංකා සංකීර්තන මේ කියන ඥාන තේනේ සංකාරුපේක්ෂා ඥානයේ පෙරලතුරු වඩන්නට තියෙනවා සංකාරුපේක්ෂා ඥානයේ ප්‍රත්‍යක්ෂ කෙනෙක් තමයි සත්‍යානුලෝමික ඥානයේ කියන මාර්ග චිත්ත විශේෂයටපත් වෙන්නේ. මාර්ග චිත්ත විශේෂයේ පළමුව සෝවාන් මාර්ගඵල ඒ අංග සම්පූර්ණ කොට සකදාගාමි ඊළඟට අනාගාමි අනුපිළිවෙලින් ගොස් අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා වින මුලින් ලබාගත යුතු අධිගම නොලබා අරිහත්ත්වයටපත් වීමක් නැහැ. මහා සාගරයේ අංගලන් වේතෙන් බබුන් ගැඹුරු වෙලා සාගර ප්‍රශ්නයේදී යතුල අර්ථහත් ගැඹුරු නැත්තේ නවයේ තාපනයක් මේම සිතරණිය ප්‍රකාර අරියත් මාර්ග ඵලාභෝධය දක්වා අනුපිළිවෙලින් ගැඹුරු වී ඇති බව බුද්ධ ශාසනයේ පළවෙනි ආචාර්යද්වෝත කාරණයයි මේක දසමින් මගේ ශ්‍රාවකයෝ බුදු ශාසනයේ ඉමහත් ගෞරව සම්ප්‍රයුක්තව චිත්ත ප්‍රසාදයෙන් චිත් අලවා වාසය කරනවා මේ කාලේ තෝරලා දුන්න පාරාගය මේ මහා සාගරයේ විශාල කලබලි ඇවිල්ලා නමුත් වෙරළේ ඇති ආපසු යනවා වගේ වෙරළේ ඉක්මවන්නේ නැතුව වගේ මගේ ශ්‍රාවකයන් මානසිකයන් ශික්ෂාපදයක් පනවා ඇතොත් මගේ ශ්‍රාවකයෝ ජීවිත හේතුවෙන්වත් ඒ ශික්ෂාපදේ උල්ලංඝනය කරන්නේ නැහැ ඒක මගේ සාසනයේ කියන විශේෂ ආශ්‍රය කාරණයක් ඒ කියන්නේ මොනම හේතුවක් නිසාවත් යසත් ඥාති ලාභ අංග ජීවිත කියන මොනම කාර්යයක් නිසාවත් තමන්ගේ සීලය දිගගන්නේ නැහැ මගේ ශ්‍රාවකයෝ ලාභ යස ඥාති අංග ජීවිත කියා සීලයක් දිගදමා ගන්න හේතු පහක් තියෙනවා සමා සීලය අත්හැරියොත් ලැබෙන ලාභයක් ගැන සමාරෝ සීලයක් අරිනවා සීලය අත්හැරියොත් ලැබෙන යටසක් සඳහා සීලය අත්හරිනවා ඥාති නිසා සීලය අත්හරිනවා ශරීර අරමුණට ගැනීමල සීලය අත්හරිනවා සමහරු ජීවිතය රැක ගන්න සීලය අත්හරිනවා සමහරු නමුත් ළඟේ ශ්‍රාවකයෝ මොනම හේතුවකින්වත් තමා සමාදන් ගන්නා සීලය ජීවිතයේ හේතුවක් අත්හරින්නේ නැහැ කියලා කපාදා දුන්නා එක්තරා මහා කිත්තිකේල ස්වාමීන් වහන්සේ නමක් සිටු පුත්‍රයේ අතලේ කෝටියක ධනයක් ඇති කෙනෙක් සතුන් වතුව පැවිදි වුණා තමන් මේ සෝහුරාට සියල්ල පවරලා දීලා සෝවිදාගේ බිරිඳ කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ නැවත ගෙදර ආවොත් අපේ මේ අපට ලැබුණු කොටස දෙන්න වෙනවානේ කියලා පොරු පන්තියකට අල්ලක් කියලා ඒ ස්වාමීන් වහන්සේ ආවල් වනාන්තරේ භාවනා කරන කෙනෙක්ගේ මරා දමාවෙන්ද කියලා දෙත් දුන්නා. මේක කණ්ඩායමක්ගේ ස්වාමීන් වහන්සේ වට කරගත්තා කණ්ඩායමට අතහත කියා ඒ උපාසකවරු මොකද මේ වාසේ මරා දාන්නවා උපාසකවරුනි අද එක රැයක් මට නිදහස දෙන්න එතකොටින් පස්සේ තැනක් කරගන්න ඉතින් ඒක සමුන්නාට සරල ගියොත් එහෙම එනම් නම් සරල නොයන්ද අපයක් වෙන්නම් කියලා සක්මනේ වාඩි වුණා උස්සන්න ගරු පුළුවන් තරම් ගලක් අරගෙන කලවාදයකට ගලෙන් ගහගෙන කලවාදයකට කඩා ගත්තා දැන් මං කරවත් තනියන්නේ නැහැ නේද උපාසකවරුනි ඒගොල්ලෝ මට හිත උදේ වෙනකන් නිදහස දෙන්න මේ ස්වාමීන් වහන්සේ අප්‍රමාදව යදුවා භාවනා අලුයම් කාලේ ගත වෙන්න මැත්තේ සෞකලස් නැත අරිහත්ත්වයටපත් වුණා. ප්‍රීති රාජ්‍යයක් කියලා පින්වන් සෑවක්. මේ තමයි සරුවක් යන වහන්සේම දේශනා කළා ධනං සදේ ගෝපන අංග ඒතු අංගං සදේ ජීවිතං රක්ඛමානෝ අංගං ධනං ජීවිතං සාපි සම්බං සදේ නරෝ ධම්ම මනුස්සරන්තෝ කතං කෙනෙක් දාස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් ධනෙ වැය කරනවා ශරීර අවයව රැක ගන්නවා තවත් කෙනෙක් ජීවිතේ රැකගන්නට ශරීර අවයව පවත්වනවා. ධර්මයේ මෙලෙස කරන්නා වූ ධර්මානුකූලව යටි සම්දේ ධර්මයේ ඇතුළෙන්නා වූ තැනැත්තා ධනයක් ශරීර අවයවක් ජීවිතයක් සියල්ලම අතර දාලා අපරාධිතව ධර්මයේ සැලසෙන ලබනවා කෙනෙක් මේ දේශනාවෙන් පහදා ශ්‍රී ලංකාවේ තෝවාගේ විශේෂ ප්‍රවෘත්ති රාශියක් අට කතාගත වෙලා තියෙනවා දුරුදිස්ස කාලයක ස්වාමීන් වහන්සේලා ඉලාතක්ම ආහාරයක් නැතුව මිනිස් වාසයක් හොයාගෙන පාගමනින් වැඩියා. ගමන් මහන්සියයි ආහාර අහේනියයි නිසා අමගහක් මුල ක්ලාන්ත වෙලා වැටෙන පාර අයිනේ. මේ අමගහේ ගෙඩි වැටි තිබුණ කිසි ගෙඩි අපේ ළඟම තියෙනවා. නොපිළගත් දෙයක් නැත නිසා අල්ලුවේක් නැහැ උනාසේ නාලල ක්ලාන්ත වෙලා වැටි හිටියා. ඉතින් ගියා සජාවත් දායක මහත්මේ කුසාපුත මහත්මේ ස්වාමීන් වහන්සේගෙන අනුකම්පාවෙන් සමීප වෙලා ඇසුවා මොකද ස්වාමීනි කතා කරගන්න පරිතරම් දුර්වලතාවයක් තිබුණා. ස්වාමීන් වහන්සේට අහවැලියක් බව දැනගෙන අබතන් මිරිකලා පෙව්වා. අබතන් පානීය කලාම සීයේ මනාව එළඹී සිටියා. ස්වාමීන් වහන්සේ තවත් විපස්සාන කරන පිණිස මෙතුමා කරට ගත්තා. කරේ ත්‍යාගන යද්දී ස්වාමීන් වහන්සේ මනා සීලෝණින් කල්පනා කළා මේ මා කර ත්‍යාගන යන්නේ මගේ පිය කෙනෙක්ද නෙමෙයි, සහෝදරයෙක්ද නෙමෙයි, ඥාතිවරයෙක්ද නෙමෙයි, දන්න අඳුරන කෙනෙක්ද නෙමෙයි. මට මේ උපකාර වන්නේ මගේ సంతානයේ සීලස්සන්දයක් ඇති කෙනෙක් අපතෙන්නේ මගේ సంతානේ මෙවැන්නෙකුට උපස්ථාන ලබන්න සීලේ පිරිසුදුද උපසම්පදා මාලිකේ දක්වා පිළිපලා ස්වාමීන් වහන්සේගේ තෙලිය ගියා පුදුම සතුටක් සහිත මනසකාරයේදී සතලස්ව බොහෝ දාස උදා වෙන පූර්ණ චන්ද්‍රයාගේ සතලාංචනයක් වෙනවා මගේ තේලේ එවැනි ලාංඡනයක්වත් කරලක්වත් නැහැ නිසා මගේ තේලේ ජාතිරංග මාලික රත්නයක් මේ සුපරිසුද්ධයි කියා හිතනකොට සීලයේ නිමෙත්යෙන් බලවත් ධර්ම ප්‍රීතියක් පහළ වුණා ප්‍රීතියෙන් විපස්සනාට ඇරුණා උපාසකතුමාගේ කරපතදීන අරිහත්ත්වයටපත් වුණා එදා උන්වහන්සේ මේ අරිහත්ත්වයටපත් වෙන තරම් සමත් වුණේ ජීවිත හේතුවෙන් ශික්ෂාපදයක් කඩා නොගෙන තිබුණ නිසායි එක්තරා ආරණ්‍ය සේනාසනයේ තහුරුන්ද ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා බහුණා සරු කතා කළා මේ සංඝයා වහන්සේ ගමට ගිය තප ගැන ධම්ම කියන්නේ කියලා අපට අනුතරක් වෙයි කියලා. කලේ ගහකට දාගලා තිබුණු කිඳිවැල් වලින් ස්වාමීන් වහන්සේ ගහට කියලා දැන්දා. කිඳිවැල් කියන්නේ රස කිඳිවැල් වලින් නූල් දෙරෙනවානේ. නූල් දෙරෙනවා නූල් නූල් වාගේ ඒවා තමයි කිඳිවැල් කියන්නේ. කිඳිවැල් වලින් ස්වාමීන් වහන්සේ දැන්දා. ස්වාමීන් වහන්සේ දෙක කඩාගෙන යන්න පුළුවන්. සරු යන්න ගියා. ස්වාමීන් වහන්සේ මේ ගහට ගලින වෙලාවේ ලැබුණක් දැටුණා. ඕනේ මෙතනින් ඒකට බයෙන් දුවනවානේ. අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ මේ ගිල්ලට පිච්චෙන්න කියලා. ස්වාමීන් වහන්සේ ගණන් ගත්තේ නෑ සීලය ගණන් ගත්තා. ජීවිත සංසාරයේ ගිල්ලට අතුවේ ජීවිතයේදපත් වූ ආන අනන්තයි අද මේලා ගින්නට අහු වෙන්නේ සීලස්කන්ධයක් දරාගෙනයි. මම ඉතා පිරිසුදු ළඟේ සීලය ආරක්ෂා කරගෙන තියෙනවා. ඒ සීලය පිහිටා Taman වාසේ Tamanට සුදුසු කර්මස්ථාන භාවනාට යෙදෙවුවා. දින්නෙන් දැවි දැවීම තව කෙලස් නැකාරණ අත්‍යකපත් වුණා. මේ රාගයක් දෙකක් නෙමෙයි අසීමිත තොරතුරු අපට අහන්න තියෙනවා. උතුරු වඩුන්නා විහාරස්ථානයේ සීරණ බුද්ධ රාජිතකනේ ස්වාමීන් වහන්සේගේ ඒ කියන්නේ අපරණ මෙහෙර සිංගල බුදුරජාණන් ස්වාමීන් වහන්සේගෙන් පන්සේ සමාදන් වූ ගොවියෙක් සීපෑම සඳහා තමාගේ ගුණ සොයාගෙන උතුරු වඩුන්නා සන්දේහා මෙහා විදිමින් ඉන්නකොට ධාර පිමුරුකට වුණා. මේ ධාර පිමුරාමේ සලත්තාගේ අද වෙලන්න පටන් ගත්තා, තද කරන්න පටන් ගත්තා, මොහුගේ යටේ අත්පත්තක් තිබුණා. සත්‍යයෙන් මේ සතා මරාදමා යන්න හිතුණා. එතකොටම සංසීලයේ දිනුණා. මා කුසලයේ සහිතව රත්නා පංචශීලයේ මම කඩාගන්නේ කොහොමද ජීවිතේ නිසා කියලා නැවත නැවත හිතේ සත්‍ය උපදවාගෙන සීලයෙන් ජීවිතේ පරිත්‍යාග කරමින් සත්‍ය තිබුණත් මරන්නේ කියලා නේද කියලා අර තියාගෙන සත්‍ය ඉසවට වී කරකෝලා වීති කෙරුවා දැන් සීලේ අනුස්මරණය කළා ඉසරණිය පංචශීලයයි හිතින් කියව කියලා හිතියා එතකොට මේ ලපුරු සර්පයාට තේරුණා සත්‍යයේ යකට කලක් වෙලාගෙන වාගේ මහා තේජසක් දැනුණා. යාම ලැබුන් නේලා කලයට ඇදීගෙන ගිය ආකාර තිබුණා. මෙතුමාට පුදුමාකාර අත්දැකීමක් ලැබුණා. විශේෂකව කැත්තක් කොහොම හරි හොයාගෙන අර රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ප්‍රවෘත්ති කිව්වා. ස්වාමීනි ස්වාමීන් වහන්සේගෙන් සමාදන් වූ පංච සීලෙ නොකඩා අද මම පුදුම අත්දැකීමක් ලැබුණා කියලා මේ විස්තරය කිව්වා. මේ කුමක්ද ඒ කියන්නේ ජීවිත හේතුවෙන්වත් ජීවිතයේදී කෙනෙක් සමාරක්ලා ශික්ෂාපද කඩාගන්නේ නැහැ මේ කාමයේ අනන්ත ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනාස්නාවයි සරුවක්ඥන් වහන්සේ යන් ශික්ෂාපදයක් වික්ෂු වික්ෂුණී කාතක උපාසකාවන්ද පනවා ඇතොත් ඒක සැදෙන්න පිළිගත් ඒ කාමකයා ජීවිතයේ තේහත් සීලේ කඩාගන්නේ නැහැ කියන එකට සාධිකයක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම විදුවට රාජකුමාරයා ශාස්ත්‍ර වංශිකයන්ගෙන් පරිගැනීමට විශාල යුද්ධ සේනාවක් එක්ක ගියා. ඒ ආර්යයන් බුදුරජාණන් වහන්සේ මේක වැළැක්වුවා. සතරෙනි වාරයේ වළක්වන්න නැතුව හිටියේ ඒ ඥාතීන්ද කර්ම විපාකයක් ලැබී තිබුණ නිසායි. එදා මේ විදුවට රාජකුමාරයා ශාස්ත්‍ර වංශිකයන් සමග විශාල කටනක් කළා. ශාස්ත්‍ර වස්තුකෝ සදා බෞද්ධයෝ සර්වඥාන් වහන්සේගේ ඥාතී පිරිස සා දනදන පංචශීලයේ කිසිසේත්ම කඩාගන්නේ නැහැ. විදෝද කුමාරයාගේ සේනාවට වඩා විශාල යුද ශිල්ප භූමියක් මේ ශාස්ත්‍ර වස්තුකයන් තිබුණා. ඕනේ තිබුණා මේ සියල්ලෙන් එක එක තාපතුලිය ඝාතනය කරන්නේ. නමුත් ඒ කිසිම දෙයක් නැතුව ඕන් යහළ වෙ කියලා මේ තමයි සරුවක් යන වහන්සේගේ ශ්‍රාවක පිරිස ජීවිතයේ තුන රටදාස්ය වෙනුවෙන්වත් සමා සමාදන් වූ සීලේ ලබිද ගන්න බාට සාධක සිල් පාරාද අසුරේන්ද්‍රයාට දේශනා කළ ආරාධනය මගේ ශ්‍රාවකයන් මම ශික්ෂාපදයක් පනව ඇත ප්‍රතිශාවකෝ ජීවිතයේ තුන යාත්‍යසික පද බිඳ ගන්නේ නැහැ මේක බුද්ධ ශාසනයේ තියෙන දෙවෙනි ආචාර්යයන් වහන්සේ කාර්යයයි මේක දකිනින් නම් මේ ශ්‍රාවකයෝ සතුනේ සිත් කලවා වාසය කරනවා ලාත දේශනා කළා පහාරාදේ මේ මහා සාගරයේ මූලික ශරීරයක් රැකුණා නම් වහාම ගොඩබිමට තල්ලු කරනවා ගොඩබිමට දානවා මහා සාගරෙ නිතර පිරිසුදුනේ ඒ වගේ මගේ ශාසනයේ කියලා පවිත්‍රතාවයක් මගේ ශාසනයේ යම් කිසි විශ්වාස දුක් වලක පාප ධර්මවල අක්‍රමණව, අබ්‍රහ්මචාරීව, එවාගේම ඇතුළත අපිරිසුදුව සකසාතයතු ජීවිතයක් ගෙවන්නේ නම් ඒ පුද්ගලයා දැනගත් ගමන් සංඝයා අත්‍යාස වෙලා ඒ සත්‍යයෙන් ඉවත් කර දමනවා. යම් හේතුන් මේ වික්ෂුවේ අප්‍රතිද්දන සමාජයේ වැඩි සංගවාගෙන ඉන්නවා නම් ඒ බුද්ධ ශාසනයෙහි ආර්ය සංඝ රත්නයේ අහකට පොළොවෙන් දූරස්ථයි මුහුදේ මෙතනට එතරම්ම දුරස්ථායේ නගරයට බටහිරටම දුරස්ථායේ බුද්ධ ශාසනයේ විශ්ව අතුලත් වන්නේ මේක නිසා බුද්ධ ශාසනය නිරන්තරයෙන් පවිත්‍රායි පිරිසුදුයි මේක බුද්ධ ශාසනය කියන තුන්වෙනි ආශ්‍රයයක් බවට කාරණයයි මේක දසමින් මගේ ශ්‍රාවකයෝ බුදු ශාසනයේ සිතල්වා වාසය කරනවා තාරාදය මාතාගරේක ගංගා යමුනා අතුරුවතේ සරුළු මහී කියලා මහා ගංගාවයි නම් ඇතුළු ගලා බහිනවනේ එකම ජලාශයක් බවට සමුද්‍ර නාමයට පත් වෙනවානේ ඒ වායුවේ මුල් අවස්ථාවන සලකා බැලුවොත් මෙහෙමයි කියන ඒකත් පාදා දුන්නා මේ පංචමහා ගංගාව මුලපටන්ම ඒ නම් ලැබුවා නෙමෙයි ඒ වගේම මූලික නම් තේරි රාශියක් ඒ කියන්නේ අනෝතත් විල දැන් මේ ජම්බුද්දීපේ කියනක යදුන් දසදහක් වට ප්‍රමාණයි ඒ යදුන් 4000 මහා සාගරයට යටදී කියලා යොදුන් 3000 ප්‍රමාණයේ මිනිස්යෝ වාසය කරනවා අනෙක් යොදුන් 3000 ප්‍රමාණයේ හිමාල වනාන්තරයේ පවතිනවා හිමාල වනාන්තරයේ දින කෝටේම පර්වත 84000කට වැඩියෙන් පවතිනවා ඒ අතර ගංගාවල් 500කට වඩා එහෙමවත් ප්‍රදේශයෙන් ගලා බහිනවා මහා විල හතක් මේ හිමවත් ප්‍රදේශයේ පවතිනවා අලෝකත් විල පර්ණමුණ්ඩ විල සතකාර විල කුලාල විල මන්දාකිණී වෙල, සද්දන්ත වෙල ආදී වශයෙන් මහාවිල් හතක් පවතිනවා. එක විලක වට ප්‍රමාණය යුතුම් 150 තරම් වට ප්‍රමාණ විශාල විල් වෙනවා. ඒ අතරත මූතන ගන්න අනෝතත් විලයි. මේකට අනෝතත් විල කියන්නේ ඉර මුදුන යන කවදාකවත් ඉරියලියක් මේ විලක රැඳෙන්නේ නැති නිසායි. ඉර රත්නෙන් තැවෙන්නේ නැති නිසායි අනෝතත් කියන්නේ. හේතුව මේ විලවතේ තියෙනවා පංචමහා පර්වතයක්. සුදර්ශන පර්වතය, චිත්‍රකෝට පර්වතය, අන්ජන පර්වතය, යක්ෂයන් අප්‍රමාණව මේ පර්වතවල අධිග්‍රහිතව සිටිනවා. ඒ අතරේ තෑදාව නිරතුරුව වර්ෂා ජලයේ පතිත වෙනවා මේ පර්වත මුදුනට. ඒවා කොහොම අනුපත්ත විලක එක්කාසු වෙනවා. පළවතත් වෙලේ හතර දිශාවේ විශාල ගම් මෝලවල් හතරක් ගලා බහිනවා දකුණ නැගෙනහිර බටහිර උතුර එයින් එක දිශාවකට ගලා බහින මේ ගම් මෝය අතල ඇතුන් ජීවත් වෙනවා ඒ පැත්තට කියනවා හස්ති මුඛය කියලා අත්වැල් ජීවත් වෙනවා තවත් දොරටුවක් පැත්තේ අස්ස මුඛය එවාගෙම සිංහ මුඛ ඍෂභ මුඛය කියලා මේ හතර නම් කරනවා මේ අතරපැත්තෙන් ගලාගෙන විශාල ජලස්කන්ධ එකකට එකක් කලවම් වන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජල රටේ තුන් වාරයක් තුන් වාරයක් දකින් ප්‍රදක්ෂිනා වෙන ඇතියට ආවර්තනය වී ගමන් කරලා නැගෙනහිර දොරටුවෙන් පිටත් වූ ගංගා ජලය නැගෙනහිර මූලට යනවා උතුරු මූලට යනවා උතුරු දිශාවේ ගංගා ජලය බටහිර දිශාවේ ගංගා ජලය බටහිර මූලට යනවා දකුණු දිශාවෙන් නිකුත් වූ ගංගා ජලය තමයි එවරක් මේ මහාවර්තනයේදී යදුන් 60ක් තරම් දුර ගමන් කරනවා ගල්තලාවක් උඩින්. ඒ ගල්තලාව උඩින් ගමන් කරන අවස්ථාවේ දුන් 60ක් තරම් දිගයි. එයින් අර විලවතේ ගමන් කරන ප්‍රදක්ෂිනා මාලකයේද කියනවා ආවර්ත ගංගාව කියලා. ධර්මයේ පංචමහා ගංගාවේ මුල අනුසත්ත විල ඊළඟට ආවර්ත ගංගාව. යදුන් 60ක් තරම් ගලක් ගල් සලාවත යන මේ දුරස්තර ගමනට ගේනවා කාල ගංගාව කියලා. තව විශාල පර්වතයක ඇති මේ ගම් වතුර අහකට වීස වෙනවා බින්දු බින්දු පිළිපොද වාගේ. ඒ වගේ දුන් 60ක් තරම් ඈතට ගිහින් වීස වෙනවා අධ්‍යාත්මල පොක්කරණයේ කියලා තැනට. ඒ අහකට වීසේ ගමන් කරන දුර ප්‍රමාණයද කියනවා ආකාශ ගංගාව. අර පොළවේ පතිතන ස්ථානයේ කියනවා අධ්‍යාත්මල පොක්කරණේ ඒ පොකුණේ ඌර බිඳගෙන තවත් උදුන් 60ක් තරම් ඈත ගමන් කරන එකට කියන බහල ගංගාව ඊළඟට පොළව ඉනිවිදගෙන පොළොව යටේ යන උදුන් 60ක් තරම් දුර ඒකට කියනවා උමං ගංගාව මේ උමං ගංගාව කියන විශාල පර්වතයක නීජා පර්වතයක හැදෙනවා මේ පර්වතයේ ගෙනගෙන සත්වලකින් අහිලිකාකාරී පිට වෙනවා ඒ පිටවෙන මේ ස්ථාන පාතමයි එදා පටන් ඒ මොහොතේ පටන් ගංගා යමුනා අචරෝතේ සරදු මහීනමින් හැදෙන්නේ උපාරාදයේ මේ දෙක මේ පංචමහා ගංගාවන් මාතාගරයට පරිණියාම මුලින් තිබෙච්ච නම්ගොත් පරම්පරාව සියල්ලම අස්තර ළමාවක් වල ළමා මහා සමුද්‍රයේ කෙනෙක් ළමක් වාටපත් වුණා නේද ඒ වගේ මගේ ශාසනයේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛද්‍ය සුත්‍රේ නම් පැත්තා වූ වංශය මේ මේ වංශය අය කුල ගෝත්‍ර අය මගේ ශාසනයේ පැවිදි වෙනවා පැවිදි වෙලා මුලින් භාවිතා කළ නම් ගොත් කුල ගෝත්‍ර කොම කරදාලා ශ්‍රමණ ශාස්ත්‍ර පුත්‍ර කියන එකම නමක් ප්‍රතිභාගපත් වෙනවා මෙන්න මේ බුදු ශාසනයේ කුල ભેදයක් වංශ ભેදයක් නැති එකම ශ්‍රාවක පිරිසක් එකම සහෝදර පිරිසක් යන බාටපත් වීම උදතාක්නිය කියන හතරවෙනි ආචාර්ය අක්කෝත කාරණයයි මේක දකිනින් ළඟේ ශ්‍රාවකයෝ බුදු සසුනේ සිත්තරලා වාසය කරනවා ආරාධයේ මේ මහා සාගරයේ කොකුමන ගංගා ජලයේ වැටි ජලය ආවත් ඉදමදී ලක්ම වෙන්නාසේ ළඟේ ශාසනයේ කොකුමන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සෝවාන් මාර්ග ඵලයෙන් නිවන් දැක්කා සකදාගාමී මාර්ග ඵලයෙන් නිවන් දැක්කත් අනාගාමී මාර්ග ඵලයෙන් නිවන් දැක්කත් අරිහත් මාර්ග ඵලයෙන් නිවන් දැක්කත් මහා සාගරයේ ඉදමදින වෙන්නා වගේ නිර්වාණ සාගරයේ නිර්වාණ අපේ කුරේ ඉදමදිනීමක් වන්නේ අසංකේය අප්‍රමේය පිරිසක් නිවන් දැක්කත් නිර්වාණ කුරයේ නැත්නම් නිර්වාණ සාගරයේ දිනක්වත් ඉදමදි වෙන්නේ නැහැ මේක බුද්ධ ශාසනය කියන පස්වෙනි ආස්ථාපිය අද්භූත කාරණයයි මේක දසමින් ළඟේ ශ්‍රාවකයෝ සිතල්ලා වාසය කරනවා ආරාධය මේ මහා සාගරයේ කොතනින් ජල බිඳුවක් ගත්තත් එකම රසයේ නිවසේ වාගේ ළඟේ ශාසනයේ විනය පිටකයේ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ කියලා පිටකත්‍රාන්තගත සුවාසුදාස ධර්මස්කන්ධය තියෙනවා විනය පිටකයේ 21 දාත සූත්‍රාන්ත පිටකයේ 21 දාත අභිධර්ම පිටකයේ 42000ක් කියා ධර්මස්කන්ධ 84000ක් කියනවා. ඒ කොතනින් ධාම් පදයක් ගත්තත් තියෙන්නේ එකම එක රසයයි, විමුක්ති රසයයි, දිවං රසයයි. මේසා බුද්ධ ශාසනයේ තියෙන හැම ධර්ම පදයක තියෙන එක රසයේ වශයෙන් විමුක්ති රසය ඇති බව බුද්ධ ශාසනයේ හයවෙනි ආචාර්යයන් වහන්සේ කාරණයයි. මේක දකිනින් මගේ ශ්‍රාවකයෝ බුදු ශාසනයේ සිත් අලවා වාසය කරනවා. ආරාධයේ මේ මහා සාගරේ මුත්තාමණි වේලුරියෝ සංකෝෂලා පවාලං රජකම් ජාතකෝපං ලෝහිතං කෝ මතාර ගල්ලං කියන දතුවේද රත්නයන් සාතරයක්නේ ඒ වගේ මංගේ සාසනයේ තියෙනවා රත්න වර්ග ප්‍රමාණ එයින් සත්තාරෝ සදසත්තානා සත්න හතරක් සත්තාරෝ සම්මප්පදානා සත්න හතරක් සත්තාරෝ ඉද්ධිපාදා රත්න වර්ග හතරක් පංච ඉන්ද්‍රියානි ඉන්ද්‍රිය ධර්ම නැමැති රත්න පහක් පංච බලානි බල ධර්ම රත්න පහක් සත්‍ය බොජ්ජංගා බොජ්ජංග රත්න පහ අටක් අරිය වට්ටංගිතෝ මග්ගෝ මාර්ගාංග රත්න අටක් මේ දින 37ක් වූ ප්‍රභේද ඇති රත්න වර්ගයන්ට මේ බුද්ධ ශාසනයේ ආශ්‍රයයක් මේ බුද්ධ ශාසනයෙන් පිටත් කර මේ සත්‍ය බෝධිසත්ව ධර්ම රාශියන් හොයන්න නෑ බුද්ධ ශාසනයේ අභ්‍යන්තරයේ මේවා පවතින්නේ මෙන්න මේක නිසා බුද්ධ රාත්මයේ පිටින් රත්නාතරයක් බව දැන මගේ ශ්‍රාවකයෝ බුදු ශාසනයේ කිත්තරලා වාසය කරනවා සාරාදයේ මේ මහා සාගරයේ යෙදුම් 100 යෙදුම් 200 යෙදුම් 300 යෙදුම් 400 යෙදුම් 500 ආදී වශයෙන් විශාල දීර්ඝ ප්‍රමාණයක කිමි තිමින් වල කිමි තිමින් වල අච්චාරෝ ආනන්දාදී මහා මත්යන් ප්‍රාසක්කාමය එවැගේ විශේෂම විශාල ශරීරාභාවය ඇති දෙවියන් යන්නේ අසුරයන් නාගයන් ගාන්ධර්වයන් වාසය කරනවා මහා සාගරේ මහා සත්‍යයන් වාසස්ථානයක් මෙන්න මගේ සාසනයක් මහා සත්‍යයන් වාසස්ථානයක් කොයි විදිහේ මහා සත්‍යයෝද අනුරාමක දීර්ඝ සංසාරේ ජාත ජරා ව්‍යාධි මරණ ආදීට පත් වෙමින් මහා සාගරේ එදුමනව ඇතනම වේගාවක් ස්වාමීයම නැත්තම් අහතට ගමු නිදන්නා ස්වාමීයම ගත නියතියක් නැතුව මේ සංසාරයේ ඇතෙන්නා වූ අතරණ සත්‍යයන් අතරත සෝවාන් මාර්ගඵලාදී මහා සත්‍යෝ මගේ ශාසනය වැඩින්නවා සතරදාගාම මාර්ගඵලාදී මහා සත්‍යෝ මගේ ශාසනය වැඩින්නවා අනාගාම මාර්ගඵලාදී මහා සත්‍යෝ මගේ ශාසනය වැඩින්නවා අරියත් මාර්ගඵලාභී මහාසත්වෝ මගේ ශාසනය වැඩෙන්නවා. ත්‍රිවිද්‍යාලාභී වූද, සත්අභිඥාලාභී වූද, සත්පරිසම්පදාලාභී වූද, ශ්‍රාවක බෝධිඥානින් දොළොස් මහාඥාලාභී වූද, මහාසත්වෝ මගේ ශාසනය වැඩෙන්නවා. ජීවත්ත්වෝන්ගේ අගතන්පත් වූ අයද, ප්‍රඥාවෙන් අගතන්පත් වූ අයද ඉර්ධියෙන් අගතන්පත් වූ අයද දුතාංගයන්ගෙන් අගතන්පත් වූ අයද මේ විදිහට එක එක අග්‍රස්ථාන දිනාගත් උත්තරයන්ගෙන් මගේ ශාසනය පිළි පවතිනවා එනිසා මගේ ශාසනයේ මාර්ගඵල අධිගමලාභී මහෝත්තමයන් වහන්සේට වාසස්ථානයක් බව බුද්ධ ශාසනයේ තියෙන අටවැනි ආශ්‍රාදයත්වෝත කාරණයයි මේක දැක දැක මගේ ශ්‍රාවකයෝ සිත් අල්වා වාසය කරනවා දැන් ඉතින් භාරාද අතුරේ නියමිත තිරුණක් විසතුගුණ ඵලයකට වතුර පිරේවා වගේ මොහොතේ හිත පිරුණා. මේකට ආනන්දය පොහොට එකතාවෙත් නෑ. ඔහුගේ සිතේ පුදුමාකාර ශ්‍රද්ධාවක් භක්තියක් ඇති වුණා. නමුත් මේ අසුරයෝ කියන කොටාතේට මාර්ගඵල ඒ ජීවිතේ ලැබෙන්නේ නෑ. උතුරු කුර දිව්‍යයන් වාසී මිනිසයන්ට එවාගේ මේ අසුර භවයේ අසුරයන්ට පළවෙනි දිව්‍ය ලෝකයේ පරිණිමිත වටවත් දිව්‍ය ලෝකයේ මාර්ගායක දෙවියන්ට ඒ ජීවිතයේ මාර්ගඵල ලැබෙන්නේ ඒ ඇත කියන අත්සන්දිත අභව්‍ය පුජ්‍යලෝ කියලා උතුරු කුරු දිවෙනේ තියෙනවා හේතුක පුජ්‍යලෝ නමුත් ඒ ජීවිතයේ මාර්ගඵල ලබන්නේම නැහැ අතුරයන් අතර හේතුක පුජ්‍යලෝ ඉන්නවා ඒත් නෑ මාර්ගඵල ලබන්නේ එවාගෙම පරිණිමිත වටවත් දිව්‍ය ලෝකයේ ඉන්නවා හේතුක දෙවියෝ එයාට මාර්ගඵල ලැබෙන්න අච්ඡන්දිකයි අභාවියයි එනිසා මෙතුමා ඒ මොහොතේ අධිකමයක් නොලැබුව නමුත් මතු අනාගතයේදී මෙතුමාට හේතු සම්පත් වුණා මෙතුමා සමාජයේ අසුර පිළිද සමගම ගෞරව සම්ප්‍රයුක්ත ගගනමස්කාර කොට අවතරගෙන ප්‍රදක්ෂිනා කොට අතුරුදාන වුණා සරුවත්වන වහන්සේ සාගතරිත අමතා නැවත මේ දේශනය පැවැත්තුවා ඒ මහා සංඝ රත්නයේ මේ කපිතේම ආදර්ශමත් වූද හිත දිලිමත් වන්නා වූ දේශනාවක් වාටපත් වුණා. එයින් විශ්ව වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිස අතරතම මේ දේශනාවේ ඇතුළුන බුදු සසුනේ තියෙන මහිමය බුදු සසුනේ තියෙන ආශ්චර්ය අද්භූතතාවය මේ ආબોධ කරගත්ත සියල්ලම අප්‍රමාදව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණණය කරමින් තම තමාගේ හේතු සංසප් තමනේ මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමත් වුණා. දැන් මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන විශාල අදිස්ථාන රාශියක්. ඒ වගේම දැන් අපි හැරෙන්න තෝරන හිතන්න පුළුවන් මේ මහා සාගරය ගැන කියලා බුද්ධ ආගම ගැන කියලා අපට ඇති වැඩේ මොකක්ද කියලා. ඇත්තෙන්ම එක දහම් පදයක් ගත්තත් ඒකෙන් අපට ගන්න අප්‍රමාණ ප්‍රයෝජන තියෙනවා. බල ඇතිවීම පමණක් නෙමෙයි ඒ තුලින් අපේ චිත්ත සංසාරේ සකස් කර ගැනීමයි බලාපොරොත්තු වන්නට ඕනේ. ධනපදයක් ඇසූ ප්‍රමණින් සියල්ල සම්පූර්ණ වන්නේ කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් පාරමී පුරලා පුරලා නුවණ දිනු කරගත්තත් සම්බයි උපමානයක් ධනපදයක් ඇසූ ප්‍රමණින් මඟ පලනවා ලැබෙන්නේ ඒ සම වර්තමාන කාලයේ බණ අහලා නැත නැතේ ගණිතය යොදලා යොදලා භාවිතාවයෙන් පුරුදු කරණිය කියන්නේ ඒක සමාන ප්‍රඥා පාරමිතාවක් වෙනවා දැන් මෙතන කියවුණා මහා සාගරේ උපමා අටක් සරුවක්යන් වහන්සේ බුදුසසුනේ ආචාර්යයක් වූත අටක් ඒ අනුව දේශනා කළ අප මෙතෙන් මෙතෙන්දී ගත යුතු එක කාරණයක් තමයි මේ දේශනය තුළින් අපේ චිත්තසංතානයේ විශේෂ අධිෂ්ඨාන ඇති කර ගැනීම ඒ කියන්නේ අනුපිළිවෙලින් නිවලට යාමේ පිළිවෙත් මඟ බුදුසසුනේ කියන්නේ අනුපිළිවෙලින් බුදුසසුනේ අරියත්ය දක්වා පසේ බුද්ධත්වයේ දක්වා බුද්ධත්වයේ දක්වා යායුතු වන බැවින් අපි මේක අදිස්ථාන කරගන්නට ඕනේ. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවා යම්කිසි බෝධිඥානයක් අදිස්ථාන කරගෙන ඒ කියන්නේ රහත් බව, සතේ බුදු බව, ලෝතුරා බුදු බව හැම කෙනෙක්ම හැම බෞද්ධයෙක්ම යම්කිසි අදිස්ථානයක් ප්‍රාර්ථනාවක් ප්‍රණිදයක් තියාගන්නට ඕනේ බෝධිඥානයක් ගැන. කතාවන් බෝධිඥානෙන් නිවන් සුව ලැබේවා. සමාහිතයෙන් ලැබුණා නිවන් ප්‍රතිමා සංහාවක් නේද කියලා. ඇත්තෙන්ම සංහාවක් නෙවෙයි සංනාවෙන් නිවන් අරමුණු වන්නේ නැහැ. සංනාත අරමුණු වන්නේ ලෞකික දෙයක් පමණයි. සංනාත මාර්ගඵල නිවන් කිතුවක් අරමුණු වන්නේ නැහැ. පිළිවන් දැකීමේ ආශාව කියන්නේ ධර්මච්ඡන්දයටයි. ඒ වගේ ඡන්ද જાති හතරයි ලෝකයේ තියෙන්නේ. සංනා ඡන්ද, ditthi ඡන්ද, කාම ඡන්ද, ධර්ම ඡන්ද කියලා. සංනා ඡන්දයයි කාම ඡන්දයයි දෙකම ලෝභයයි. ditthi ඡන්දේ මිත්‍යා දෘෂ්ටියයි. ධර්මස්කන්ධය කියන්නේ මාර්ගඵල නිවන් සුවය ප්‍රාර්ථනා කිරීමයි. ඒ සඳහා අත්‍යවශ්‍ය ගුණ ධර්මයන් ප්‍රාර්ථනා කිරීම ධර්මස්කන්ධයට වැටෙනවා. සෑම කෙනෙක්ම බෝධි ඥානයක් පටව ගන්නට ඕනේ, අදිස්ථාන කර ගන්නට ඕනේ. යම් කෙනෙක් ගමනක් යන්නේ යනතන ලකුණු කරගෙනනේ මම කොළඹට යනවා, තව අනුරාධපුරේ යනවා, තව එංගලන්තයට යනවා, ඇමරිකාට යනවා. ඊට සුදුසු ගමන් ඊට හදා ගන්නවා. ඒ වගේ තමයි යම් කිසි ඉමක් ඉලක්කයක් තියෙන්නට ඕන යන තැන ඒ වගේ බෝධියක් ප්‍රාර්ථනා කරගෙනයි ආගමික පින්කම් කළ යුතු වන්නේ. ඒ බෝධියක් ප්‍රාර්ථනා කරගන්නා වූ බෞද්ධයා විසින් මෙහි අධිෂ්ඨාන කරගත යුතු වෙනවා. බුදු සසුන අනුපිළිවෙලින් ඉරටපත් වීමේ මාර්ගය මට අනුපිළිවෙලින් අතරක් නෑර විතරණේ පංච සීලෙන් ආධ්‍යාත්මික සීලෙන් උපෝසත සීලෙන් එවැගේම නවාංග කෝෂක තේලයෙන්, ගත තේලයෙන් ආදී වශයෙන් තේලයෙන් උසස් වීමට ලැබේවා. එවැගේම තේලයේ උතරම තත්ත්වයකට යන්නේ යා සමත භාවනා වශයෙන් අනුපිළිවෙලින් උතරම භාවයටපත් වෙමින්, විපස්සනා භාවනා අනුපිළිවෙලින් උතරම භාවයටපත් වෙමින් නිවන දක්වා ගන්නා තුරු මාරක බාධක අතුරු අන්තරා කිසිවක් නොවේ නිරුපතිලතෝ මහයන් නිවන් ගමන යාගන්නට මේ දේශනේ පැවැත්වූ සරුවක්යන් වහන්සේගේ බුද්ධ ගුණානුභාව බලයෙන් මට ශක්තිය ලැබේවා අදිස්ථාන කරගන්න ලැබෙනවා. දෙවෙනි කාණිය වශයෙන් මහා සාගරේ වෙරළේ කොහොමද නැතුවලාගේ ශ්‍රාවකයන් විසින් ශික්ෂාපද උල්ලංඝනය කරන්නේ නැහැ කියලා දහතුක පෙළලා තියෙනවා. සාමා විසින් අසවල් බෝධි ඥානයේ සඳහා සමාදන්ව ගන්නා ලද මේ ශික්ෂාපදය ජීවිතයේ තියෙනවත් ඉක්මවන්නේ නැතුව මගේ ජීවිත පූජාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතයේ දෙවෙනකොට මේ සීල ශික්ෂා පුරන්නට මට සත්‍ය බලය බුද්ධ ගුණානුභාවයෙන් ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්න වටිනවා මහා සාගරයේ මූර්ත ශරීරයක් සබා නොගන්නා වගේ බුදු සසුනේ අභ්‍යන්තරයේ අතිරිසුදු පුද්ගලයන් සබා ගන්නෙ නැහැ ඒ අතෝ සංග වේලා හිටියත් බුදු සාසනේ ගුණ ධර්ම වලින් දුරින්ම දුරයි මගේ ජීවිතයේ කවදාකවත් මොනම හේතුවකින්වත් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ප්‍රතිපත්තියෙන් අපිරිසුදු භාවයක් මත ඇති නොවේවා ජාතිරංග මානික රත්නයක් වාගේ සතලාන්තයක් නැති පූර්ණ චන්ද්‍රයා වගේ මගේ සීලය මගේ පිළිවෙත මගේ ප්‍රතිපදාව මට නිවන දක්වාම අඛණ්ඩව පවත්වා ගන්න ශක්තිය බලය බුද්ධ ගුණ බලයෙන් ලැබේවා අධිෂ්ඨාන කරගන්න පුළුවන් මහා සාගරයට සතර දිගින් ගලා එන ගංගා යමුනා පිරෙතේ සරබු මහී ආදී සෑම ගංගාවක නංගොත් ඉවත් වී මහා සමුද්‍ර ජලයේ බාටපත් වෙන වගේ බුදු සසුනේ කුල ගෝත්‍ර කිසි ભેදයක් නැතිව වගේ මගේ ජීවිතයක මොන විදිහේ ආචාර්ය උසස් භාවයක් තිබුණත් මාන්‍යයක් අහංකාරකමක් නැතිව නිහතමානීය මගේ නිවන් ගමන සාර්ථක කරගන්න මට නියම ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්න වටිනවා. මහා සාගරයේත ආත්පසින් ගලාගෙන මහා ගංගාවන්ගෙන් එවැගේම වර්ෂා ජලයෙන් මහා සාගරයේ පිටි පිරී පිරී නොයන වගේ බුදු සසුනේ කොපමණ පිරිසක් මඟපල නිවන් ලැබුවා නිවනේ ඉදමැදීමක් ලැබෙනවා වගේ මානිය පුරාතනයන් උතුම් සීලාදී ගුණ ධර්මයන්ට මොනම පිරීමක්වත් නොවේ මේවා සත්‍යයේ නිසැනීමක් නොවේ නිවන දක්වා මතරක් නැර මේ උතුම් පිළිවෙත්ම ගමනය කරන්නත් ඒ විදිහ අසංකේය අප්‍රමේය බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිමිතලසේ පෙමනවදාල නිවන් පුරයේ සුවසේ පිවිසීමට බුද්ධ ගුණානුභාව බලයෙන් මට වාසනාව වේවා අධිෂ්ඨාන කරගන්න පුළුවන් මහා සාගරයේ කොතනකින් ජයපිනුවක් ගත්තත් එකම ලුණ්ඩාසේ වාගේ බුදු සසුනේ සෝවාසෝදාසත් ධර්මස්කන්ධයේ එකම දාම් පදයක් පාසා විමුක්තිරතේ කවේ පවත්නා බැවින් මට දවසින් දවස දවසින් දවස බිඳුවෙන් බිඳුව මේ සුවාසුදාස ධර්මස්කන්ධේ ධර්ම රාශිය විමුක්ති රාශිය විදිහේ හතරක් නෑර මගේ බෝධි ඥානේ මූත්‍රා ගන්නා තුරු අසංගව මේ උතුම් නිරංගමන යාගන්නට මට ශක්තිය බලය සරුවක්නේ බුදුරජාන් වහන්සේ ඥානභාවයෙන් ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්න වටිනවා එවාගේම මහා සාගරේ විශාල සංගුවන් ආකාරයක් වගේ බුදුසසුනේ සත්‍ය බෝධිසත්ව ධර්ම සත්‍යයන්ගෙන් ක්‍රියාත්මක බැවින් මට කිසිම වේදනාවක් නැතුව මා මේ පුරණ සීලයෙන් මා මේ වර්ණ ප්‍රතිපත්තියෙන් මා මේ කරන දාන සීල භාවනා කුසල අනුභවය මට දවසින් දවස මේ සත්‍ය බෝධිසත්ව ධර්ම අලංකාරයෙන් අලංකාර වෙමින් මේ තුන් සංගුණම් ධර්මයේ කරගෙන මට දිලිති දිලිති බබලි බබලි අපරාධිතව මගේ බෝධි ඥානේ සාක්ෂාත් කරගන්නට බුද්ධ ගුණානුභාව බලයෙන් වාසනාව ලැබේවා කියලා අධිෂ්ඨාන කරගන්න පුළුවන් මහා සාගරේ මහා සත්‍යයන් වාසස්ථානයක් මෙන්න බුද්ධාසනය ආර්ය මාර්ගඵලාභී උතුමන්ගේ වාසස්ථානයක් වූවා මෙන්න මමත් ඒ උතුම් පිළිවෙත් මඟට අනුගමනය කරන බැරි මටත් ඒ ආර්ය මහෝත්තමයන් වහන්සේලා යම් බඳු උදාර සත්‍යයේ සත්‍ය වදාළසේක් නම් මේ මා පුණ්‍ය සීලය මේ මා වඩන ප්‍රතිපත්තිය මේ මා වඩන දාන සීල භාවනාදී කුසල සම්භාවය මටත් අත බෝධි ඥානයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵලානුක්‍රමයේ මේ මහෝත්තරයන් වහන්සේලාගේ සමීපයේ සාභාගීත්වයේ ඒකා ඒකී භාවයකටත් වෙලා ඒ අභිරාමර නිවන් පුරයට පිවිසෙන්න බුද්ධ ගුණානුභාව බලයෙන් මට වාසනාව වේවා අධිෂ්ඨාන කරගන්න වටිනවා. මේ වාගේ තම තමාට ඉතර නැගෙන පරිද්දෙන් සමාගෙන නිවන් ගමනට අවශ්‍ය වන්නා අධිෂ්ඨාන බල පිහිටවාගෙන මේවා මේ දහම් පද නිතර නිතර හිතේ භාවිතා බහුලීකృత කරමින් ආවර්ජන කරමින් දවසේ කටයුතු සිදු කිරීම නිසා තමා ඇතුළු පිළෝ දහම් පදයෙන් මෙලවට හිත සෝපනිසා පරලොවට හිත සෝපනිසා මඟඵල නිවන් සෝත නිසා විශාල පුණ්‍ය නිදානයක්, පාරමී නිදානයක්, සත්‍තා පාරමිතාවක් මුදුන්පත් වෙනවා කියන එක බුද්ධ දේශනා තුළින් තේරුම් ගන්න පුළුවන්. ඒ යන්නේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාසන්ත කල්පලක්ෂයක් නුන්නේ පිරෝපාරමී දෙලේ දෝමුලාරා වැඩේ දෙගෙන සපරිවාර මාර පරාජය කොට මේ ආඥාන් අද්භූත වූ බුද්ධ ධර්මය ආબોධ කොට 45ක් අවුරුද්දක් මුල්ලේ ලොවට දහම් නැති වස්තුවලින් භූමිකා සංගණන් ජනතාව අමාමහ නිවන් කර පමුණවා වදාලා අනාගතේ බලා අවුරුදු 5000කට වැඩි කලක් පවත්නාසේ සුදු බුදුරක් වේදන ජනතා ස්පර්ශයේ මානෙල් මා සෝද වේදන සීමක පත්මයෙන් අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දාන්නක වස්තවල නාසේ දසදාසක් ලෝකදා ඒකාලෝකකල නිදානක් වෙන්නාසේ අනුසාධිතේස පරිනිර්වාණය නිවන් කොට ගැටියා සියලු සාස්කාර අනිත්‍යයි නේද ඉක්මේතේ මහරහතන් වහන්සේලා පිරිනිවුණා සියලු සාස්කාර අනිත්‍යයි නේද සෝවාන් ආදී මාර්ගඵලාදීන් උතුමා ජීවිතයෙන් සුගතිගාමී වුණා සියලු සාස්කාර අනිත්‍යයි නේද ප්‍රදේශ විහාරස්ථාන රාජධානි යම් කුණු මාර්ගා ලක්ෂාරතේ දුණා සියලු සාස්කාර අනිත්‍යයි නේද පිටාපේත ලැබි සෑම සාස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් විතර පෙළෙන බැවින් දුකයි කැමති කැමතිසේ නොබවක්නා බැවින් අනාත්මයි ත්‍රිලක්ෂණයට ආකාශයේ සංස්කාර දුක්ඛ සත්‍යයි දුක ප්‍රදෝන තෘෂ්ණාව සමුදය සත්‍යයි දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට පැමිණීමේ ආර්යසත්‍යක මාර්ගයේ මාර්ග සත්‍යයි අනක්කපරිමාණ බුදුපතේ බුදුමහරහතුන් වහන්සේලා දිවකලක් නිරෝධානාදී පාරමී මෙලෙන් මෙල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් යතිය සකල දුක් තරණය කළ කෙලෙස් ඉනිකඳු නිරවටවර්ත නිවනින් සැනසී වදාළ බුදුපතේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා අපට ජීවිතේ පුරා කළ සෑම කුසලයක් පාරමී දායකපත් වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආපෝද වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. වාසයකට ප්‍රතල දහස් තුන්සිය අටදාකට පෙර ජලස්ථානයේ අනේකාකාර පින්කම් වලින් ආගමනුකූලව පුණ්‍ය ජීවිතයක් ගත කරමින් සිටේ සිනා එතම් වේලා ප්‍රේමදාස මාතාව සදාතන මේ භවයෙන් වෙනත් සමයකට සංකලනය වුණ සැබවින් මෙතුමියගේ පුනර්භවය සාමත් ශ්‍රේෂ්ඨ සැලක ඇතිය කියලා අපි අවස්කෝම විශ්වාස කරනවා. ඒ කියන්නේ හැම විටම තමන පියවරක් පාසාම කියන වචනයක් පාසාම බලන ධර්මයක් පාසාම හැම විටම තමන් ධර්මානුකූලව ජීවත් වන තමන්ගේ දයාවර දුදරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට ඥාති මිත්‍රයන්ට ආගන්තුක ජීවිතයක් පමණක් නෙමේ ගෞරවණීය වාගේ පූජනීය ආස්ථානයක් එතුමිය පැවැත්වුවා. එතුමියගේ පුණ්‍ය ජීවිතය දීපක් කරමින් ධර්ම පිළිස පමණක් නෙමේ මහා සංගරුවට සහ ඉතරින් පමුණුවන අදනීය අවස්ථාවේදී විශේෂවත් විශේෂ වශයෙන් සතුටු වෙන්න පුළුවන් තවත් කාරණයක් අපේ පූජනීය සංගීතකාරයා ශ්‍රී ශ්‍රී ජනමාත ස්වාමීන් වහන්සේ දානයකට වදින්නේ නැහැනේ. යථාර්ථයෙන් ආරම්භයේ නාමයේ සින්නතාවට සානාවට වදින්නේ නැහැනේ. අදේ ස්වාමීන් වහන්සේ මේ වෙනුවෙන් වැඩමනවා ලැබීමත් මේ මෞතුමියගේම පුණ්‍ය වාසනාව දරුවන්ගේම සද්ධා පරිණියක් කියලා අපි අවස්ථාවම කියනවා. අදේ ස්වාමීන් වහන්සේ බොහොම සතුටින් මේ වෙනුවෙන් වැඩේ නාකොල්වරට අපි ආශිර්වාද කරන්න ඕනේ බුදු සසුනට උරදේ නැන්නේ ඉරිහෙන බුදු සසුන ගොඩනගාගත් වෙනනේ සාම භාණ්ඩාරේ සංඝ පිටුන් වහන්සේට තව තවත් බුදු සසුනට උපකාර වන පිණිස අවුරුදු 120කට වැඩියෙන් බක්කුල මහරහතන් වහන්සේට නිරෝගී සුවයෙන් චිරජීවනයේ දීර්ඝාස ලැබේවා රදේවා කියලා අපි ආශිර්වාද කරන වෙනවා එවාගේම දැන් මේ මොහොතේදී ඒ ගුණ ලෞකිකයේ ගුණ සංස්කෘතියේ මැලමින් ගන්න නානාදිතාවෙන් විශාල පිළිසක් එක්කාස වේලා ධර්මාක්ෂර ගණය කළා. මෙසේ පෙරලා සීලේක පීඨා ධර්මාන ශාසනයේ සමන් දීමෙන් අත්පත් කරක් වෙසක් කුසල සම්භාවය ඒකුණවත් සිතම් හේවා ප්‍රේමදාස මාතාවට ඒකාස්යෙන් අත් වේවා අනුමෝදන් වේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. සතර වසනාතුරු නරකාදී සතර අපායන් සියද සත්ත්ව විනා සංග ජාති ස්මරණ ඥාන සම්මා දිට්ඨියට පාරමී පුණ්‍ය ජීවිතයක් මෙතනෙට ලැබේවා. සත්පුරුෂ සංකේලනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාවේ ධර්ම ධර්ම ප්‍රතිපත්‍යයතු නිවන් මාර්ගයේ ඒකාන මාර්ගයේ පාරමී පුරා ගන්නේ මාතාවට ලැබේවා. සතරදින් මේ ධර්ම ප්‍රේතනේ මොනුගුරු මිනිබිලි පිටා ඥාති මිත්‍රේතුන් සමට අඥාන මිත්‍ර උත්සවාවක් වශයෙන් සම්මුඛ වේවා. එතුමියගේ ප්‍රාර්ථනා කළ උතුම් බෝධි ආනේකේ බුදු සමයේ බුදු මහරහතන් වහන්සේ මේ සංකේ වදාළ අජරාමර සාන්ත අමාමා නිවස්සය ප්‍රාර්ථනා පරිද්දෙන් සාක්ෂාත් වේවා කියලා අපි කරුණාවෙන් පිළිදෙනවා. සාධිම ජීවිතයේ මේ දාස මැතිතුමාණන් රාජේන විත්‍රා කොස්වත් ආත්මීය යාස කොස්වත් ආත්මය අනිතාකරණ ආත්මය ආදී කොට ඇති ලක්ෂ්‍ය පස්කන පෞලේ පල්ල සතත් හේතුම ඥාතිංචක් අද මේ අවස්ථාවට සම්ප්‍රාප්ත වී සාදාගෙන සෑම දිනා මේ සංඝසතක් මෞඛ්‍ය ගුරුවර වර්ණ මිත්‍රාගේ සතර ඥාතීන්ට එවාගේම ශ්‍රී ලංකාදීපේ දේවානම් පිටිත රජතුමාගේ සතන් මෙතෙක් සා බුදු සසුනට ශ්‍රී ලංකාවට බෞද්ධයනට උරදී ලාගේ අදෝධයේ සහතා තම අභාවස්ත්‍රාක්ෂ රාජරාජ නාමාත්‍යාදීන්ට මෑත භාගයේ ලක්දිව වෙනුවෙන් බුදු සසුන වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් බෞද්ධය වෙනුවෙන් දිවිපිදෝ සීල අනුදාය පොලිස් දෙපාර්තමේන්තුවේ සීල ආරක්ෂකත්වවල රණවිරුවන්ට මේ පුණ්‍ය ලාභයක් වේවා ඉතින් මෙදින් මේ සමදෙන භවයක් පාසා සුගති සපක් විඳිමින් සාසනීය බෝධිවලින් සාසනීය වන්තුව ලබත්වා ආශා කරනාමින් සිල් පමුණුවමු ශාසනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක දීවරාජ මණ්ඩලයේ මෙතින් අනුමෝදන් වෙත්වා සම්බුදු සසුනට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ නියතට මේ භූමියට මේ පින්වත් සෑම දිනකට දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධිවලින් සාන්ත නිවන්සෝ ලබත්වා සිතාචනදාස සෑමතක්නකක් අවීතේ පටන් භවක් වේ දක්වා සිත්‍ය භූමිතල වාසීන්ට දපදිතාවාසේ සමස්ත ලෝක සත්‍යයට මේ කුණිලාභයක් වේවා සියලු සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිර්වාණ සරණ වේවා නිවන් මාර්ග ගමන් කෙරේවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ සාර්ථක නිවන් සුව ලබාත්වා අපේ මෛත්‍රියෙන් සම්මනවල සම්බුද්ධ ශාසන චිරස්ථිතියේ ප්‍රාර්ථනා කරමි බලගුණ කලකින් සියලුතේ සිදු කරගම් ලැබෙන මේ උතුම් ධර්ම දානමය හා සංකරණ්‍ය උදෙසා සංඝෝපස්ථාන කිරීමාදී සතර කුසල සම්භාර ධර්මයන් ඥානගාමීන්ද බුද්ධාගමේ රත්නත්‍රා අනුභවයෙන් දිනමන්දනේ රැකවරණයෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් මේ පින්කම් විතාක ගෞරව සංයෝගව සංවිධානය කර ගන්න එදා කුපාරිතංගාත් ආත්මය එම සුජාතා සරණාත්මය ධර්මකිත අද මේ ස්ථානයේ අවස්ථයෙන් කිසියම් නමුත් දැක් සිටේ දාගෙන බලවත් ප්‍රසාදයෙන් මේ දෙතට සාසනයෙන් අනුමෝදන් වෙන වැටේ චන්ද්‍රාංගස්ස මහත්මිය, කෙත්‍යාංගස්ස මහත්මිය, රාගේමි අවස්ථාට සාස්තිවාදයෙන් සහභාගී වෙන සිංහසන ස්වර්ණ අභේගුණවර්ධන මහත්මිය, සුමංගතිරි කුලත් අභේගුණවර්ධන මහත්මිය, ස්වාමීන් වහන්සේ මහත්මිය, මේ ආදී වශයෙන් හා ධර්ම ගුරු මිනිබිරි පිළිට ඇතුළු සෑම දිනකටම අනිකුත් මේ සහභාගී වෙන සීලෝ මහත්තුරු මහවරු දුර්ගම් සහෝදර සහෝදරිවරු සෑම දිනකටම එකලාසේ මේ සිංහවලට ආභාෂණය සමට යාත්‍රාමයේ සතරම් කරාමේ සර්වෝපත්තේ අනිවාර්ය වේවා ආරක්ෂාව චිත්ත සාන්තිය සැලසේවා සතරක්කාදික සාර දීර්ඝාව ලැබේවා කල්‍යාණ මිත්‍ර සම්ප්‍රාප්තියේ ජීවිතාන්තය දක්වාම පිහිට වේවා චිතෝ චක්‍රෝ සම්‍යක් ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් පූර්ණ චන්ද්‍රයාගේ සමුදේ වේවා ඉන්ද්‍රත් සතවත්වාදික කාලයක් නිර්පත්‍රිතව දෙලවතුන් මේ කටයුතු පුරා ගැනීමට රත්නත්‍යානුභාවයෙන් ආරක්ෂාව ලැබේවා සතර රත්නාකරොත් ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මාර්ග පාරමී පිරේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ ඉතින් මිතුරන් හේරක තෑන් සාමද්ද ගැටුව සෝතේ පාරමී ගුණ පුරා දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු සසුනේ බුදු මහා රහතන් වහන්සේගේ මේ සැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තියේ ප්‍රතිලාභයේ පිණිස මේ පුණ්‍ය සම්භාවය අප සෑම දිනකට හේතු වේවා වාසනාවේ වා කියන දුර්සාසනා කරමු साक्षात्था च गुम्मत्ता देहानागमहिन्दिता पुण्यन्तमनुमोदित्वा चिरं रक्षन्तु शासनम् साक्षात्था च गुम्मत्ता देवानागमहिन्दिता पुण्यन्तम् अनुमोदित्वा चिरं रक्षन्तु चेतनम् ආකාශත්තාච බුම්මත්තා දේවානාගා භවින්දිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ත්වං සදා ඉස්සවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාන සීලං රක්ඛන්තු සම්මතා භාවනා විරතං සුගතං දේව සාගතා ඉදං ඕයාපීන මොතු සුපිතාවන්තු ඥාතයෝ ඉදං ඕයාපීන මොතු සුපිතාවන්තු ඥාතයෝ ඉදං ඕයාපීන මොතු සුපිතාවන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ සූයාව නිවාන සක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමෝ සතං සමාගමෝ සූයාව නිවාන සක්ඛියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සුයාව නිබ්බාන සත්‍යා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආතවක්ඛයවං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු සීලේස පීඩා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා කරත්තේමෙන් සිළු පොතක් අත්කල කුසල සම්භාර ධර්මයේ දුන්‍යාත්මී ජීවිතය ගතවට අභාවස්සත් එතෙන් මේවා ප්‍රේමදා සමාතාවට යෙදී ප්‍රේමදා සෙනදි සමාදන්ත සාක්ඛණ්ඩෝගේ සිව ඥාතින්ද කතේමස්සත් වේන ආරක්ෂක දෙවිදේවතා මනුල අනුමෝදන් වෙත්වා ඉතාක්ෂමදා සමදා පත්වේවා මේ පින්වත් සෑම දිනකට මේ කුසලානුභාව බලෙන් මෙලොවට සම්‍යක් ප්‍රාර්ථනා සැකරෙමි ප්‍රාර්ථනීය බෝධීන් බුදු සදේ බුදු මහරහතන් වහන්සේගේ සංකේ වදාවේ අජරාමක සාස්ත්‍රණීක ලෝකෝත්තර නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා මන්ත්‍රය ප්‍රාර්ථනා කරමි සප්පීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනච්ඡතු මාතේ භගවං කරායෝ සුඛී භානිකෝ භවතු සම්බ සංඝං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධං භාවේන සදා පොත්ති භවන්තු සීලේ භවතු සම්බ මංගලං ධම්ම දේවතා සංඝ ධම්මානුභාවේන සදා සති භවන්තු තේ භවතු සංඝ සංඝරක්ඛන්තු සංඝ දේවතා සංඝ සංඝානුභාවේන සදා සති භවන්තු තේ අභිවාදන සීලෙච්ච නිච්ඡං වද්ධා සදාිනෝ සත්තාරෝ ධම්මා රක්ඛන්ති ආයුරන්නෝ සම්බලං ආනුදාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති නේවච අතෝ ඉන්දාරණ සම්පත්ති විනාසේ සමිජ්ජතු Thank you.